ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රියාදර රසවන්තයිනි මේ ඔබේ ඉරිදා සංග්‍රහය ප්‍රාණය යම්සේ තමාට ප්‍රියද සෙසු සත්වයාටද ඔවුන්ගේ ප්‍රාණය එසේම ප්‍රියයි සජ්ජනයන් තමන් උපමා කොට සියලු සත්වයන් කෙරෙහි දයාව දක්වන බව හිතෝපදේශයේ දක්වනවා අත්තාහි අත්ත නාතෝ කෝහි නාතෝ පරෝසියා ධම්මපදයේත් ඒ අදහස එනවා. තමන් තමන්ට උපමා කොට අනිත් අය ඝාතනය නොකරන්න. නහණයන ඝාතයේ රිද්දන්න එපා. ගහන්න බනින්න පරුෂ වචන කියන්න එපා. තමන්ට එසේ වුවොත් තමන්ට හුඟක් රිදෙනවා වගේ තමයි අනිත් අයට රිදෙන්නේ. සෝමරත්න පෙරේරා කියන ගායකයා සංගීතවේදියා ඔහු ගුවන්විදුලියේ තබ්ලා වාදකයෙක්ද වූවා. ඔහු ගැන ඒඩී රංජිත් කුමාර මෑතක පොතක්ද කළා. සුනිල් සරත් පෙරේරා විසින් ලියන ලද ගීතයක් ගීත දෙක තුනක් සුනිල් සරත් පෙරේරා ගීපද රචකයා ඔහුට රචනා කොට තිබෙනවා. ඉන් එක ගීතයක් අපි තෝරගන්නවා. ඒ ඔබේ රසවින්දනය උදෙසා සනාතනික සංකල්පය අම්මා මා වෙනුවෙන් විඳ නොයේ දුක්ඛිනිනත නිම්මා ආදරයේ සනාතනික කිරෙක අම්මා ඇලු කඳුළු වලට අම්මා දුන්නේ නම් කිරෙක අම්මා ඇලු කඳුළු වලට අම්මේලට ජීවිතයට ණය ගැපී කි සදා ඔබට දුක් කිමි නැත හමුවට එකලෙස මාසිත දැඩි කල අම්මේ ඔබේ දයා ගුණය සාගරයේ දියට වැදිය ආදරයේ සනාතනක සංකල්පය අම්මා මා වෙනුවෙන් විඳ නොඑක් දුක්ගිනි නැත නිම්මා ආදරේ සනාතනික අංකල්පය අම්මා මා වෙනුවෙන් බින්ද නොයේ දුක්ගිනි නැත සත් බිස්තු සංගත සම්බීර් මෛත්‍රී පූර්ව උදාන කෘතහ මුළු මහත් ලෝකය පුරා මෙහි කියවෙන මෛත්‍රී පූර්ව ගාමි සජ්ජන සන්ධියමය වේවා ඇති වේවා ඒ කියන්නේ ලෝකයටම මෛත්‍රී කරන්න කරුණාවන්ත වෙන්න දයාව දක්වන්න ප්‍රේම කරන්න ආදරය කරන්න love all serve all සායිතුමාගේ දේශනවල නිතර තිබුණා බුදුදහමේ කිතුණු දහමේ ඉස්ලාම් ධර්මයේ වේදයේ සික් දහම ඇතුළු ගෝත්‍රික වේවා ගැමි වේවා නාගරික වේවා කාර්මික වේවා කවර සමාජයක වුවත් ඊටම වැදගත් අංශයක් ලෝකය ගොඩ නැගීම ලෝකයට ආදරය කිරීම පරෝපකාරය මිනිසුන්ට අතහිත දෙන එක ජීවත් වෙන්න ප්‍රේමකීර්ති දල්විස් විසින් ලියන ලද ගීතයක් මහාචාර්ය සනත්නන්ද සිරි තනුව යොදා සංගීතයෙන් රමණීයත්වයට පත්කොට තමන්ගේ මිතුරු ගායකයාට ලබා දුන්නා. දෙනාම ඉන්දියාවේ එකට ඉගෙන ගත්ත අය. ඒ යාළුවා තමයි අද අපාතර නැති ලීලානන්ද රත්නායක. ඔහු විසින් එම ගීතය මෙසේ ගැයුවා. ගුවන් විදුලියට මේ එම ගීතයයි. Thank you. තෘෂ්ණාවෙන් සුසුමෙන් දයාවෙන් හද වේදනාවන් දී ඔබ ඇයි ගියෙන්නේ අඳුලෙන් සිනාවෙන් සුසුමෙන් දයාවෙන් හද වේදනාව No. ආයි එයිදෝ බලා මාදවන සංවේගී වේදනාමවා අඳුලෙන් පිනාවෙන් සුසුමෙන් දයාවෙන් අද වේදනාවන්දී ඔබ ඇයි ගියේ වෙන්නේ කඳුලෙන් පිනා ආදරේ අඳුලෙන් තිනාවෙන් සුසුමෙන් දයාවෙන් හද වේදනාවන් හිරු සඳ පවන ගිනි අහස පොළව ජලය හෘදය යම රජ දිවාරෑ උදය සැඳෑව සහ ධර්මය මිනිසා ලෝකයේ පැවැත්ම ගැන දන්නවා. ඒ බව මිනිසා නොදන්නවා. බොහෝ වෙලාවට මිනිසුන් ලෝකයේ හොඳ පුරවැසියන් හැටියට ජීවත් වෙන උදවිය සිටින අතරම ඊටාම අශ්ලීල අසංස්කෘතික අශිෂ්ටාචාර අසભ્ય ගති පැවතුම් පළට කරමින් ජීවත් වන අය දකින්න පුළුවන්. ඒ වයින් කවර පළද? අවසානයේදී මොනවද ගෙනියන්නේ දුකම තමයි ඉතිරි ඒ බව සිහිපත් කරගන්නට ඕනේ වික්‍රත්නායකයන් මගේ මතකයේ හැටියට හේමශ්‍රී අල්විස් විසින් ලියන ලද මේ ගීතය කතරගම දෙවියන්ට ගායනා කළා. ලස්සන ගීතයක්. ගුවන් විදුලියටයි ගැයුවේ. අපි ඒ ගීතයට කන් දෙමු. Thank you. පාමුල මම වැඳ වැටෙමි මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද රඳනා දහස් දොළසින් සුබනා සවන යොමනු කඳ සුරින්දේ මුහුණු සයකි අත් දොළසින් සුබනා සවන යොමනු කඳ සුරින්දේ මිනිසා මිනිසට ගරහන්නේ මව්පියෝ නැ ඔහු අඳුනන්නේ මයුරාසන මත වැද හිඳිනා කඳ සුරිඳුනි උද තෙද රඳනා යුක්තිය බලපා යුක්තිය පාගා කුහුමානය හදරන්දා ශක්තිය බලපා යුක්තිය පාගා කුහුමානය හදරන්දා වස්තුව නිල බලතල හින්දා මිනිසා මිනිසට දෙයි නින්දා මයුරාසන මත වැඩ හිඳිනා කඳ සුරිඳුනි ඔද තෙද මුග්ධ වූ යමෙක් සතුරු බලය ගැන නොවිමසා වහා ඔවුන් සමග යුද වදිද්ද ඔව්හු නිසකයෙන්ම අසිපත් දහර වැළඳ ගත්තාහුය මුග්ධ වූ යමෙක් මෝඩ වෙච්ච කෙනෙක් මෝහයෙන් මුලා වෙලා සතුරු බලය ගැන විමසන්නේ නැතුව වහාම ඔවුන් සමග යුදවදිද්දී ඒ අය නිසැකයෙන්ම අසිපත් පහරින් විනාශයටපත් වෙන්නට පුළුවන් කියලා උපදේශ සතකයේ දක්වනවා මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ. විජේසිරිවර්ධන පොළොන්නෝවිට විසින් ගායන ලද එම්.කේ. රොක්සාමි සංගීතවේදියා නිර්මාණය කළ ගීයක් තමයි අපි දැන් ඉරිදා සංග්‍රහයෙන් අසන්ට බලාපොරොත්තු වන්නේ. ප්‍රේමකීර්තිද අල්විස් මේ ගීතය රචනා කළේ. අපි බලමු ඔබට මේ ගීය මතක ඇති නේද කියලා. Thank you. විසාකාව ඔබ මාදුටු බුදු සිරිතේ යසු සාධක ඇති වන සැටි පාදා දී ලෝකය හැදුවා දානයෙන් ભેදයෙන් යන මේ උපායත්‍රයෙන් හෝ වේවා වෙන වෙනම මේ එකකින් හෝ වේවා සතුරන් දිනීමට ප්‍රයත්න දැරිය යුතුය කිසිවිටකත් යුද්ධයෙන් නම් නොවේ ಭಾರತයේ තිබෙනවා සාම දාන ભેද දණ්ඩ කියලා ක්‍රම හතරක් රජවරු අනුගමනය කළා මේ දණ්ඩ කියන එක බරපතලයි ඒ කියන්නේ ලේ විලක් බවට පත් වෙනවා මනුෂ්‍ය ජීවිත නැති වෙන්න පුළුවන්. ඒ බවත් සිහිපත් කරමින් අපි භජන් ගීයක් වෙත යොමු වෙමු. මේ ಭಾರತೀಯ සංස්කෘතියේ මහා සම්ප්‍රදායේ හඬ. ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක